විශේෂයෙන් අපි පොඩ්ඩක් කතා කළොත් අපේ සමාහිත ස්වාමීන් වහන්සේගේ දේශනාවේදී සමාහිත ස්වාමීන් වහන්සේ සතර ආහාරය ගැන මතක් කළා. ඒ වගේම සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ දේවරුවේදී <clears throat> නව පුරාණ කර්මයන් ගැන පැහැදිලි කිරීමක් කළා. එතකොට මේ දේශනාවන් දිහා නුවණින් බැලුවාම ඇත්තටම මම ඔය මතක් කරන දේවල් <clears throat> අපිට තීක්ෂණව හිතීමේ හැකියාව නැතිකම නැතිනම් මේ හැම පරයයකින් පරයය කියන ක්‍රමයකින් හැම ක්‍රමයකින්ම හැම දේශනාවක් තුළම අපිට ලබා දෙන්නේ එකම එක පණිවිඩය. ඒ තමයි පෙර කර්මයට හටගත්ත විපාක ස්කන්ධ ටිකේ. ඇති යතහ භූත ස්වභාවය. යතහ භූත කියන්නේ යම්සේ උදි යම්සේ පවතීද කියලා ඒ විපාක ස්කන්ධ ටික කියනකොට මේ ඔක්කොම හිතේ එහෙම නෙමෙයි ඈ මේ අපේ කට්ටිය ඔක්කොම සතර මහා ධාතු ගත්තත් ඒක හිතේ තියෙන එකක් කියන එක. සතර මහා ධාතු කියන සංඥාව අපිට සිහි කරන්න පුළුවන්. නමුත් බාහිර තියෙන ධාතුවක් අරඹේ අපි ඉච්ඡ සිහි කරන්න පුළුවන්කම තියෙන. එහෙම ධර්මතාවයක් නොවුනේ නම් හිතටද සිහි කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ විපාක ස්කන්ධ ටිකේ තියෙන අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ තවපැත්තකින් ගත්ත සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් පුණ්‍යත් ලක්ෂණය පැහැදිලි කරන්නයි මේ හැම දේශනාවක් තුළින්ම පෙන්වන්නේ මතක් කරන්නේ. අපි ගත්තොත් අපේ සමාහිත ස්වාමීන් දේශනාව දිහා අපේ සමාහිත ස්වාමීන් මතක් කළා ආහාර පරයයේදී චතරෝමේ වික්කවේ ආහාරා භූතනං වා සත්තානං තිතිය සම්භවේසිනං වා අනුඛාය කියලා. කියන උපන් සත්‍යයන්ගේ පැවැත්ම පිණිස උත්පත්ති කුණ සත්‍යන්ට අනුභව පිණිස පොත්න ආහාර වර්ග හතරක් කියලා කබලින්ක ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝපජිතන ආහාරය, විඥාන ආහාරය කියලා මේ සතර ආහාරය ගැන කතා කළාම ඒ ආහාරය කියන්නේ හේතු අර්ථකේ, සත්‍ය අර්ථේ, පටිච්ච අර්ථේ, තව යම් හේතු අර්ථේ කුමකටද හේතු සමුප්පන්න ධර්මයන්ට. ප්‍රත්‍යාර්ථයෙන් සත්‍ය සමුප්පන්න ධර්මයන්ට. පටිච්චාර්ථයෙන් පටිච්ච සමුප්පන්න ධර්මයන්ට. ප්‍රත්‍ය ප්‍රත්‍ය සමුප්පන්න හේතු හේතු සමුප්පන්න පටිච්ච පටිච්ච සමුප්පන්න කියලා. හේතු නිසා ප්‍රත්‍ය නිසා කියන අදහසකින්. එතකොට ඒන් ඒන් උපදින ධර්මයන්ට මුල් වෙන අර්ථයෙන් තමයි හේතු වර්තියෙන් තමයි ආහාරය ගැන කතා කරන්නේ. එතකොට එතෙන්දී සමාහිත ස්වාමීන් වහන්සේ මුලින් කාරණාවක් මතක් කළා සතර ආහාරය කියනකොට මේ එක පරයයකින් කියලා දකින්න කියලා. මොකද අපි මේ මේ අපේ සබ්බේ සතාහාර චිතිකා කියලා කියනකොට සමාජ ප්‍රොම්නස මතක් කළේ සබ්බේ සතාහාර චිතිකා කියලා. තිරසත්‍ය ආහාරය යටෙනවා. මෙතෙන්දී පින්වතුන්ට මම ඒ කාරණා ඔස්සේ මේ දේශනාව වර්ගණය හදන්නේ ලෝකේ තියෙනවා පర్యాయ සහ නිෂ්පర్యాయ කියලා දෙකක්. නිෂ්පర్యాయ කියලා කිව්වහම සියල්ලම එකට ඇතුළත් වෙනවා. අපි කියමු සම්බ යන අර්ථයේ තියෙන සියලු කියන අර්ථය තමයි නිෂ්පర్యాయ කියන්නේ. පర్యాయයක් නෙවෙයි ඔක්කොම. සම්බේ සත්තමරිසම්. සියලු සත්‍යය මරෙන්නා කිව්වහම ඒකේ ආය ක්‍රමයක් නැහැ. පర్యాయ කිව්වොත් මිනිස්සු මැරේ කිව්වහම පරයයක් මිනිස්සු ගැන විතරයි ඉදිරියට කියන්නේ ඊටසේ දෙවියෝ මැරේ කිව්වහම දැන් දෙවියෝ ගැන විතරයි පරයයක් බ්‍රහ්මයෝ මැරේ කිව්වහම පරයයක් සතර අපාය සත්‍යෝ මැරේ කිව්වහම පරයයක් කොහොම එකින් එක කියන්නේ නැතුව සබ්බේ සත්‍යමරිතා සියලු සත්‍යෝ මැරේ කිව්වහම නිෂ්පරයයක් එතකොට දෙවියෝ ගැන ප්‍රශ්නෝ ගැන මනුස්සයෝ ගැන නිර්සත්‍යෝ ගැන වෙන වෙනම කියන්න ඕනේ ඒ වගේ සබ්බේ සත්ව ආහාර පිටිකා කිව්වහම සියලු සත්ව ආහාරයෙන් ඇති. යම් තැනදී නිෂ්පත්‍යය. චත්තාරෝ මේ වික්කවේ ආහාර කියලා කියනකොට චත්තාරෝ මේ වික්කවේ ආහාර කියන පරියායයි. මහණෙනි මේ ආහාර වර්ග හතරක් තියෙනවා උපන් සත්‍යයේ ප්‍රගත්ත පිණිස උප්පත්තිය කොහොන සත්‍යයට අනුග්‍රහ පිණිස කියනකොට දැන් ඒ ආහාර වර්ගයෙන් උපදින පෞද්ගලික සත්‍යය ගැනයි කියන්නේ. මොකද මම එහෙම කතා කළේ ඇහෙනව නේද ඔයගොල්ලන්ට? හරි. මොකද මම ඔයගලන්ට එහෙම කතා කළේ කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් අසඤ්ඤ තලයේ ඉන්න සත්‍යයක් ගත්තොත්. අසඤ්ඤ තලයේ සත්‍යන්ට කබලින්ක ආහාරය නැහැ. අසඤ්ඤ නිසා, සංඥා නැති නිසා ස්පර්ශ ආහාරයක් නැහැ. මනෝ සංචේතන ආහාරයක් නැහැ. විඥාන ආහාරයක් නැහැ. එතකොට එතන අසඤ්ඤ සත්‍ය කියනවා අනාහාරිකයි. මේ සතර ආහාරයෙන් එකකටවත් අයිති නැහැ. එතකොට සතර ආහාරයෙන් එකටවත් අයිති නැති වුනහම සියලු සත්ව ආහාරයෙන් යටේ කිව්වහම මෙතන ගැටීමක් ඇති අපි කට්ටිය දන්නේ නැත්නම් අපේ සමාජ සොම්නත ඒක මතක කරගන්න ගියේ නමුත් එතෙන්ද ගැටීමක් ඇති කරගන්න එපා ප්‍රශ්නයක් ඇති කරගන්න එපා සබ්බේ සත්‍ය ආහාර චිත්තා කියන සියලු සත්ව ආහාරයෙන් යටේ කියනකොට කිස් පරිහාය අසංග සත්‍යයි කියනකොට සතරමයි වික්‍රේ ආහාර කියනකොට සතර ආහාරය කියනකොට ඒක පర్యాయයෙන් ඒ සතර ආහාර කියන තැනට විතරයි අසඤ්ඤ සත්‍යය ඇති නැහැ. එතකොට සියලු සත්‍ය ආහාරයෙන් යැපෙනවා කියනකොට සත්‍යයන්ගේ යැපීමට හේතු අර්ථය. සත්‍ය අර්ථයෙන් පෙන්නනවා. එතකොට අසඤ්ඤ සත්‍යයන්ට කර්මයේ ආහාරයි. අසඤ්ඤ සත්‍යයන් තියෙන ආහාරය තමයි කර්මයේ ආහාර. එතකොට කර්මය නැමැති ආහාරයෙන් ආහාර වෙන නිසා සියලු සත්ව ආහාරය යැපෙනවා කියන කාරණාවයි. ඉතින් ඒකයි ඉතින් සමාජ ප්‍රොම්නකතන්දී මේ සම්බේ සත් ආහාර ටික කියන්නේ නිෂ්පර්යායෙන් කියන අර්ථය දෙන්නේ. මොකද පර්යායකින් තමයි ඒ චත්තාරුමේ වික්‍රය ආහාර මහන්නේ ආහාර වර්ග හතරක් තියෙනවා කියලා ආහාර වර්ගීකරණය කළා නැත්නම් කොටස් කළ ආහාර වර්ග හතරක් ගැන කියන පරයයක් ක්‍රමයක්. ඒ ක්‍රමයට විතරයි අසන්න සත්‍යය ඇති නැත්තේ. ඊට පස්සේ මේ පෙර අවිද්‍යා කර්මයට හටගත් විපාක ස්කන්ධ ටික කියන තැන තව නමක් තමයි උත්තර ආහාරය කියන්නේ. ආහාර චක්‍රය කියන එකේ ප්‍රබුණාසේ ඒක බොහොම ලස්සනට පැහැදිලි කළා පොඩක් නිවැරදිව. එතකොට ඔන්න ඒ සතර ආහාරයේ ස්වභාවය තමයි ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ධර්ම ආහාර නැතිනකොට නැති වෙනවා කියන එක. හේතු නිසා හටගත්තදී හේතු නැතිකු නැති වෙනවා කියන ධර්මතාවයේ එතෙන්ටයි ආයේ. ඔන්න ඔය සතර ආහාරය කියන සමාහිත ස්වාමීන් වහන්සේ අවශ්‍ය මතක් කරපු ටිකමයි උදේ අපේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේගේ දේශනා පර්යායේදී නව පුරාණ කර්ම ප්‍රභේදයේදී ඒ මහන්නේ නුඹලට පුරාණ කර්ම දේශනා කරන්න කියන තැනකදී ඇස පුරාණ කර්මයක් ඇස මේ පුරාණ කර්මයක් එතකොට චේතනාවෙන් පිළියෙල වෙන වේදනාවට වස්තුවක් කොට දරන්නේ කියලා උන්වහන්සේ මතක් කරපු දැන්. එතකොට මේ පෙර අවිද්‍යා කර්මයට හටගත්තු විපාක ටිකට තමයි මේ වෙන්නේ සතර ආහාරය කියලා පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්ත විපාක ටික පුරාණ කර්මප්‍රත්‍යයෙන් ඉන්න මහණෙනි නුඹලට පුරාණ කර්ම දේශනා කරන්න කියලා වෙනවා. ඔන්න ඔය පුරාණ කර්මයෙන් හටගත්ත ටිකේ ඇත්ත නොදන්නාකම නිසායි වර්තමානයේදී ඇති කරගන්න තණ්හා උපාදාන කියන කෙලෙස් ටික හරහා ওই විපාක ස්කන්ධ ටිකට කෙලෙස් වශයෙන්ම බැහැගෙන ආත්ම භාවය අපි හදාගෙන තියෙනවා. මේ ආයතන හයම ඇති පුද්ගලයේ නිර්මාණය වෙලා තියෙන්නේ ওই ආයතන ටික විපාක ස්කන්ධ ටික ඇතුළට බැහැගත්ත නිසා කෙලෙස්. එතකොට මෙතනදී හැම වෙලාවෙම මේ දේශනාවන් තුලින් උගන්වන්නේ එක දෙයයි. මොකන්ද? පුරාණ කර්මයට හටගත්ත විපාක ස්කන්ධ ටිකේ නැත්නම් පුරාණ කර්මයට හටගත්ත ධර්මතාවය කියන්නේ. එහෙම නැත්නම් සතර ආහාරයක් කියන තැනක පවතින ස්කන්ධ ටික මේව ඇවිල්ලා කෙනා කෙනාගේ හිත ඇතුලේ තියෙන මනෝමය સિદ્ધාන්ත නෙමෙයි. බාහිර ඝන වූ සියුම් වූ කබලින්ක ආහාරය නිසා කබලින්ක ආහාරය නිසා ඕජා වට වෙනකොට ඇති රූප කලාප අරගෙන එන. එතකොට එත ඒ ඕදාරික ආහාරයෙන් තමයි ඕජාසාරය ඇති කරගන්නේ. ඒ ඕජාසාරය කියලා කියනකොට අපිට ඇහැටවත් පෙනෙන්නේ නැති සියුම් වාස්තු ස්වභාවය වගේ ස්වභාවයක්. එබඳු ස්වභාවයකින් තමයි මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික මේ හැම රූප කලාපයක්ම හැදෙන්නේ. එතකොට කෙනෙකුට කබලින්ක ආහාරය බත්පාන් කෝපි මුංගට හැටියට රළුවට දැක්කට ඒ ටිකම තමයි සියුම් ආකාරයකට පරිවර්තනය වෙලා කෙරිලා මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. කෙනෙකුට ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මය කියලා චන්දරාගය තිබුණා නම් ඒ කබලිකාහට තණ්හාව කියනවා. කබලිකාහට යම් කිසි කෙනෙකුට තණ්හාව තියෙනවා කියලා කියන්නේ කබලිකාහාරයෙන් හැදුව රූපෙටයි තණ්හාව කියන්නේ. කබලිකාහාරය පිළිසින් දැක්කොත් මේ කාම භූමියට නැවතෙන්නේ නැහැ කියන්නේ එයා මේ කබලිකාහාරයෙන් හැදුණු මේ ඇහැ කන දිවනාසේ ශරීරය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා තණ්හාමාන වශයෙන් දකින්නේ නැහැ කියන්නේ. එතකොට එබඳු ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු රූපය බත් පාන් කෝපෙ මුංගට වගේ දේවල් දිහා බලද්ද අපි ආහාර සංහාව කියනකොට එතෙත් නෙමෙයි සංහාව කියන්නේ ඒ කනබුන ආහාරයේ සත්‍ය පුද්ගලයක් නෙවෙයි එබඳු කනබුන ආහාර පාන අපි ගත්තාම ඒව තවත් සියුම් කැබලි වලට කඩන්න තමයි ඒ තාත්තික තියෙන්නේ ඒව හොඳට හපන්ද නැත්තම් ඒ ආහාරය මොලොක් කරලා දෙන්න තමයි මේ කේත ග්‍රන්ථි නැත්තම් කියලා කියන්නේ. උදාහරණයකට ගන්න දැන් ওই වලස්සුන්ගේ කටේ එහෙම තියෙන කෙල ඔය සතේගේ ඇට කූරක ගෑවිච්ච ගමන් ඇට කූර මඤ්ඤ කොලයක් වගේ මොලොක් වෙනවා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති පිඹුරෙක් වගේ සතේ ගිලින්ද හදලා බේරිච්ච අය බලන්න. පිඹුරගේ මුළු ඇඟේම තියෙන කෙල ඒවල අර අල්ලගත්තු ගොදුර ගෑවෙනවා. ඒකෙන් තමයි ගිලින්ද පහසු කරලා ඒ වගේ හොඳට ආහාරය මුතු කළා මුලක් කළා හපන්න පුළුවන් බවට පත් කළා දෙන මේ කේට ගන්න කිලෝ. ඊට පස්සේ එහෙම හොඳට හපලා ආමාශයට ගියාට පස්සේ හරියට සිමෙන් තියන මැෂින් තියෙන්නේ කොන්ක්‍රීට් එකද එහෙම ගල් වැලි සිමෙන්ති දාලා දැම්මම අරක ස්විච් එක දැම්මම කැරකෙනවා වගේ මේ ආමාශයට වැටෙන ආහාර ටික ආමාශය ඇතුළත තියෙන කොටස් වාසි කියලා කියන්නේ ඒ වාසි. ඒකින් හැම වෙලාවම පෙරළ. පෙරළලා පෙරළලා පෙරළලා ඕජාවක් බවට හදන දියරයක්. එතකොට මේ රොඩුවේ ඕජාවක්. හරියට මේ නිකන් කැඳහැලියක් වගේ ඊට පස්සේ මේ ආහාර ඕජාව පුරුෂයන්ට දෙතිස් රියන් රියන් 32කුත් ස්ත්‍රීන්ට 28 රියනු බඩවැලක්. මේ බඩවැල දිගේම ඕදාසාරය යන එක තමයි කරන්නේ. හොඳට මතක තබා ගන්න හොඳට හස්තිච්ච බටයන් දිගේ අපි වතුර ටිකක් යවුවෝ. බලන්න කෙරෝල්ට යනකොට අර වතුර ටිකට මොකක් වෙයිද කියලා අර උෂ්ණයට වාෂ්ප වෙනවා. ඒ වගේ මේ බඩවැල ඇතුළේ වටේට කාර්මද තේජෝ දාසයෙන් රත් වෙලා තියෙනවා. මේකේ අර ආහාරෝජාව බඩවල දිගේ යනකොට ඒ උෂ්ණෙට මේක සියුම් ඒ ජල ස්වභාවය ඔක්කොම උරා ගන්නවා. සියුම් සියුම් සියුම් සියුම් වල අතුණු බහන් කියලා අපි කියන්නේ. කැපුඩා බඩවල කියලා. ඒ වගේ මේ ඔක්කොම ආහාර ටික උරාගෙන රොඩු ටික විතරක් කෙරුවට යනවා. ඒකට තමයි අපි අසිත කියලා කියන්නේ. අන්නේ උරා ගන්න අර නලියට නියන වතුර ටික වාස්තු වෙනවා වගේ ආහාර ඕජාව එතකොට කබලෙන් ආහාරය ආමාශිකම ඕජාවක් නේ. ඒ ඕජාව බඩවැල දිගේ යනකොට තමයි ඒ ඕජාසාරේ වාස්තු වෙන්නේ. වාස්තු වෙලා අන්න ඒ ටිකෙන් තමයි ඒ හැදෙන ඒකට කියන ආයුෂ කියලා. ඒ ආයුෂ මුල් කරගෙන තමයි මේ ශරීරේ පැවැත්ම වෙන්නේ. ඒකයි දැන් ආහාර පාන හරියට හපල ගන්න බැරි වෙනකොට ආයු පිටිහෙනවා කියලා කියන ආයුත අඩුව. හොඳට ආහාර පාන හපන්න නැති වුනහම දැන් අපිට උනත් හැදෙන්නේ නැහැ. හපන්න නැති වෙන්න වෙන්න ආයුෂ පිරිහෙනවා. එතකොට මේ කයේ ආයුෂ හැදෙන්නේ එහෙම. එතකොට ආන්නේ සියුම් කබලික ආහාරය කියනකොට අන්න ඒ විදිහට ඒ ඕජාව හරියට සීතකරණයක ඒ චක්‍රය බාද පිටක වතුර වෙනවා වතුර ආපහු මේ මේ මේ මේ අයිස් වෙනවා අයිස් ආපහු තීරයක් වෙනවා ඒ චක්‍රය වගේම මේකෙදි කෙස්ලොම් අග රළු ආහාර ටික දීරයක් වුණා දීරය ආපහු ගනි බවට පත් වෙනවා මේ අම්මස්නහර ඇට ඇට මුදුල හැටියට මේ විදිහට තියෙන හරියට වතුර ටිකක් උල් සීතල වැඩිනවා මොහොතම අයම වුණාම කැට ගැහිලා වගේ දැන් මේ ආහාරය තමයි අපිට මස්රුම් හම් ලේන හර කියලා කියන්නේ. ඒක විඥානේ හදිසිය නිරුද්ධුන සම්පූර්ණ එක අපෝතිය වෙන අර අයිස්කුතිය ගෙන් අරගෙන තිබුත අපෝතිය වෙන්නේ. ඒ වගේ එතකොට කබලේක ආහාරය කියනකොට මේ තමන්ගම දකින්න මේ රූපේම දකින්න. එතකොට මේ වගේ සතර ආහාරය කියනකොට එබඳු රූපය නිසා උපදින පවතින චිත්ත චෛතසික ටිකක් ඒබඳු බානාත්මයි. එතකොට මෙන්න මේ විපාක ස්කන්ධ ටික කියන අවස්ථාව නැත්නම් සතර ආහාරය කියන තැන දකින්ද චක්කු සම්පස්සය. චක්කු සම්පස්සය කියනකොට ඔබට ඇහැ රූපය චක්කු විඥානය චක්කු විඥානය ඒ ඒ තුන්දෙනාගේ එකතු චක්කු සම්පස්සය චක්කු සම්පස්සය කියන වේදනා සංඥා චේතනා ඒ කියන්නේ රූපයක් විඳිනවා හඳුනනවා හිතනවා කියන ධර්මතා. ඇහැට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, රසක්, කාය ස්පර්ශයක් ඒබඳු ධර්මතා සිහි කරන්න පුළුවන් කමක් තියෙන මෙන්න මේ ධර්මතා ටිකේම තියෙන්නේ විපාක නාම රූප දෙක නැත සතර ආහාරයේ පුරාණ කර්මයක හටගත් ස්කන්ධ ටික යන ගණිතය. හරි. ඔන්න ඔය ටිකේ ස්වභාවය තමයි හැම වෙලාවෙම සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්‍යත ධර්මතාවයක්. හොඳට මතක තබා ගන්න දැන් මේවා හිතේ හිතේ තියෙන දේවල් නෙමෙයි. ඔක්කොම හිතේ නෙමෙයි. මෙතන හිත කියන ධර්මතාවයත් ඒ ස්කන්ධ ටික හා සම්බන්ධව තියෙනවා. ඈත් රූපයක් දෙක නිසාම චක්කු විඥානය ඉපදිලා ඈත් රූපයක් දෙක තියෙනකම පවතී. ඒ චිත්තචෛසික ටික රූපය අනුවම ගිහිල්ලා තියෙනවා. එතකොට මෙතන තියෙන මේ විපාක ස්කන්ධ ටිකේ තියෙන තව පැත්තකින් ඔබ අතීතේ වේවා දැන් වේවා අනාගතේ වේවා ඇහෙන් යම් රූපයක් බලයි නම් ඇහැට ඒ රූපේ පෙනෙන ඇහත් ඇහැට පෙනෙන රූපත් ඒ දෙන්න නිසා පෙනීම සඳහා උදව් වෙන චිත්තචෛතසික ටිකක් හැම වෙලාවෙම සතර ආහාරයක් තියෙන විපාක වූ විපාක වූ ධර්මතාවයක් ඒ ටික හැම වෙලාවෙම අනිත්‍යයි ඒ ටිකේ තමයි සංහාමාන වශයෙන් බැඳුණු දුක ගෙනත් දෙන්නේ ඒ ටිකේ ධර්මතාවය තමයි අනාත්මයි කියන සිද්ධාර්ථය තියෙනවා ඔන්න ඔය පෙනෙනවා කියන සිද්ධිය ආරම්භය පෙනෙනවා කියන સિદ્ધාන්තය ආරම්භය අපේ මනස තුල ඇති කරගන්න ප්‍රපංචයක් නැත්තම් ප්‍රමාද කරන ධර්මයක් තමයි නිත්‍යයි සැපයි ආත්මයි කියලා හිතෙන ගතිය. ඒක විපාක ස්කන්ධ ටික නිසා උපදින හිත විපාක යන ගණයට ගෙයි. ඒ විපාක ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙනවත් එකම ඒ ටික පුද්ගලයේ කෙනෙක් කියන ආකාරයට හිතින් වශයෙන් හිත තුල අවදි වෙන හිත තුල උපදින මනෝ විඥාන මට්ටමකයි හැම වෙලාවෙම මේ නිත්‍යයි සැපයි ආත්මයි කියන කෙලෙස් ටික තියෙනවා. ඔන්න දැන් අපිට දෙපැත්තක් තියෙනවා. අපි කියමු ඔබ දැන් සිහි කරගන්න තමන්ගේ ඥාතියෙක් වොන්න දරුවෙක්ව සිහි කරගන්නවා. ඔන්න දැන් අපිට හොඳට සිහි කරගන්න පුළුවන් කෙනෙක්ව. මේ සිහි කරගන්නවා කියන තැනට අපිට තියෙන්නේ ප්‍රපංච සංඥාවක් ආත්ම සංඥාවක් ආත්ම නිමිත්තක් හැබැයි මේ ආත්ම සංඥාව හදාගන්න අපිට පුළුවන්කමක් නැහැ ඇහැ නොතිබුණා නම් ඇහැට රූපයක් නොපැමුණා නම් ඊට අනුරූප වූ විඥානය පිහිටලා රූප සංඥාවක් පහළ නොවුණා නම් ඉස්සෙල්ලාම ඇහැට අපිට රූපයක් පෙනුණා. ඒ පෙනෙන තැනක තිබුණු රූපය ඇහත් රූපයත් එක්ක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත ටික නිසාම හටගත්ත කබලින්කා ආහාරයෙන් හැදෙන රූප හැදෙන මට්ටමේ මහ භූත ටික ඇසුරු කරගෙන තිබුණු වර්ණ සතහ මාත්‍රයක් රූපයක් තමයි ඇස් ඉදිරිපිටට ආවේ. ඒ රූපය දිහා ඊට නැඹුරු වෙලා අපි යම් ආකාරයකට හිතුවොත් දෙවනුවට නාම රූප පත්‍ය විඥානං කියන්නේ අර ඇහැට පෙනුණු රූපයත් රූපය ආරම්භය හිතපු දේ දෙක එකට එකතු කළයි මනෝමය දැනගන්න. උදාහරණයක් ඇටියට අපි කිය අපි කියමු ඔන්න දැන් අපි ඇහැට රූපයක් පෙනුණා පෙනෙන රූපයට අනේ මේ මගේ එකම දරු කැටියන්නේ කියලා හිතුවා කියන්නකො දැන් පෙනෙන රූපය දිහා බලාගෙන මගේ එකම දරු කැටියන්නේ කියන ටික හිතුවේ දැන් හිතට රූප හදන්න බෑ රූපයක් ලැබුණා පෙනෙන රූපෙට මෙහෙම හිතුවාම පෙනෙන රූපය අපි අර හිතපු ටික දෙක එකට කළ විඥානයේ මායාවක් කියන්නේ අර දැකපු රූපකහන සිහි කරගත හැකි මනෝවිඥාණයට හැකියාවක් තියෙනවා මගේ දරු කැටියනේ කියලා සිහි කරගන්න පුළුවන්. දැන් මේ සිහි කරගන්නවා කියනකොට නාම රූප පත්‍ය විඥාන. එතනදී ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්යෙන් උපන්න වේදනා කියන නාම ධර්ම කියන ඔක්කොම ටික වැය වෙලා හොඳට ගන්න ඒ ඔක්කොම ටික යෙදිලා වැය වෙලා අපිට හම්බුනේ ඇහැට පෙනෙන රූපේ විතරයි ඔන රූපය ඔතන තියෙනවා කබලින්ක ආහාරයේ ස්පර්ශ ආහාරය ඊට පස්සේ අනේ මගේ දරුවනේ කියලා හිතනකොටම අනේ මගේ දරුවනේ කියලා හිතනකොටම ඒක මනෝ සංචේතන ආහාර. අන්නාර කෙනුණු රූපයත් මගේ දරුවනේ කියලා හිතපු ටිකත් ඔකට කියනවා නාම රූප කියලා. මගේ දරුවනේ කියලා හිතපු ටික තමයි නාම වෙන්නේ මෙතන. ඔය නාමය ඒ රූපයත් මේ නාමයත් මේ නාම රූප දෙක නිසා ඔගොල්ලෝ ගාව දැනගැනිල්ලක් ඇති වෙනවා මේ රූපේ මගේ දරුවා කියලා. දැන් විඥාණයට විඥාන පස්චා නාම රූපක් කියලා හිතට නාම ධර්ම සිහි කරන්න වුණොත් හිතේ සිහි කළොත් හිත සිහි කරන්නේ කෙලින්ම මගේ දරුවනේ කියලා විඥානයේ අත්දැකීමමයි. අර දකින්න රූප තහනමක්. මගේ දරුවනේ වෙච්ච එක. ඔතෙන්ට එනකොට සම්පූර්ණ ගැට ගැහිලාමයි තියෙන්නේ. හදන්න බෑ. ඔයගොල්ලන්ට අපි මේ ලෝකෙ කියන්නේ කෙලින්ම දරුවම වෙලා. එතන තව ටිකක් ගැඹුරට ගියොත් ඔයගොල්ලන්ට එහෙම ප්‍රඥාන්ති වුණෙත් නෑ. ඇහැට පෙනෙන රූපය ආරම්භය කිසිම ප්‍රඥාක්තියක් නැතුව නිකන් ඒකට සතුටු වෙන අදහසෙන් හිත නමන්න. ඒක කැමැත්ත කියන කමකින් හිත නැමුවෝ. දැන් ඒ කැමැත්ත තමයි නාමය. අර රූපයයි ඒ කැමැත්ත ගැතියයි දෙක එකට එකතු කළා මනෝවිඤ්ඤාණය කැමැති රූපය කියලා සීකර ගන්න පුළුවන්. දැන් තිරසංගත සත්තුන්ට දරුවා කියලා දරුවා කියන්නේ රෝෂාන් නැත්තම් නිකාන්ත කියලා ප්‍රඥප්ති නෑනේ. නමුත් එන්නේ නැහැ දෙයට තණ්හාව වෙන්නේ. එහෙම නැතිනම් ඇස් ඉදිරිපිට රූපයක් එනවා. ඕගොල්ලන්ට අපේ දැන් මෙතනදී මේ පරියායේදී මම රූපේ කියලා කියන තැනක ඔගලන්ට විපාක නාම රූප දෙකම තියෙනවා. නමුත් කාම භූමියේදී නාම ධර්ම වැය වෙලා අපිට රූපය විතරයි ප්‍රකට. තේරුණාද? මේ අපිට ඇහැට රූපයක් පෙනෙනවා කියන තැනක ඇහත් රූපයක් දෙක රූපය ඒ දෙන නිසා හටගත් චක්කු විඥානයේ කියන තුන්දෙනාට චක්කු සම්පස්සේ ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා පහළ වෙනවා කියලා අපිට යමක් වෙන තැනක විපාක නාම රූප දෙකක්ම තියෙනවා. තිබුණාට නාම ධර්ම අපි දන්නේ මේ වේදනාව මේ සංඥාව මේ චේතනාව මේ විඥානි ව කතම් පුත් අපි දන්නේ ඔය නාම ධර්ම ටික යෙදිලා වැය වෙලා අපිට රූපයක් වෙන්නන කෘත්‍ය තමයි මේ සිද්ධ කරන්නේ. ඒ හින්දා රූපේ අනාත්ම වුණොත් රූපී ඇත්ත දැක්කොත් නාම ධර්ම ටිකෙත් ඇත්ත දකින්නවා මේ මොහොතේ. රූපී රැවටුනොත් නාම ධර්ම ටිකෙත් රැවටෙනවා. ඒ හින්දා මේ වෙලාවේදී අමුත්‍ය නාම ධර්ම ටික ලෙහා ගන්න අමාරුම උත්සාහවත් වෙන්න ඕනේ. නාම ධර්ම යෙදිලා වැය වෙලා පෙනුණු රූපේ ඇත්ත දකීද නොදකීද කියන ප්‍රශ්නය විතරයි අපිට තියෙන්නේ. දැන් ඔන්න ඒ නාම ධර්ම ටික මම හිතන්නේ තේරෙන ඇති හැමෝටම ඔබේ ඇස් ඉදිරි පිටට එන්නේ අපි කියමු රූප වාහිනිය දිහා බලද්දී අපි තේරෙන විදිහට ගත්තොත් අපිට හොඳටම තේරෙන ඕනේ ඒකේ කෙනෙක් පුද්ගලයෙක් නැහැ කියලා. ඇහැ රූපයත් ඒ දෙන්න තියෙන තැන චිත්තචෛසික ටිකක් යෙදුනහම ඒ නාම ධර්ම ටික යෙදිලා වැයවිලා රූපයක් පෙනේ. ඔය රූපයේ පෙනෙනකොට ඔය රූපයට කෙනෙක් කියලා අපි හිතනවා. හිතනවා නෙමෙයි මේ මොහොතේදී අපිට හිතනවා. එච්චරට සංක්‍රීය වෙලා. එච්චරට ආශ්‍රව බලවත් කෙනෙක් කියලා හිතෙනවා. ඊට පස්සේ පෙනෙන දේ පෙනෙන දේට අපිම කෙනෙක් කියලා හිතපු දේ කියන දෙකම එකතු වෙලා එකතු වෙලා මේ පෙනෙන රූපේ කෙනෙක් කියලා දැනගන්න. තාම කර්ම සකස් වෙලා නැහැ. තාම කර්ම සකස් වෙලා නැහැ. තාම ගොඩ යන්න පුළුවන්. ඒක මෙහෙමයි වෙන්නේ. කර්ම සකස් වෙනවද නැද්ද කියන එක තියෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යවීම හා නොවීම මත. දැන් දැනගන්නවා කියනකොට විඥාන ආහාරය. ඔබට මේ සතර ආහාරය මොන නිරුද්ධ කරන්නත් පුළුවන් සතර ආහාරයම ප්‍රත්‍ය කරගෙන නැවත විපාක නාම රූප දෙක කදා ගන්න පුළුවන්. ඒක අපි බලමු. යම් වෙලාවක ඇස් ඉදිරියට ආපු ටීවී එකේ තියෙන රූපය කියන්නේ වර්ණ සතහන අත්පුද්ගල නොවන අනාත්ම රූප සතහනක් නේද? ඒ අරබය කෙනෙක් පුද්ගලෙක් කියන හැඟීමයි. මේ රූපෙත් අපි හිත පැත්තෙන් ගන්නෙ නැහැ. හොඳට මතක තියාගන්න. දැනෙන රූපෙට කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීම විතරයි අපේ හිත පැත්තෙන් අපි තබන්නේ. ලැබුවාම මනෝවිඤ්ඤාණයේ අත්දැකීම පෙනුණු රූපය කෙනෙක් කියන මේ හිතේ තියෙන ගතියයි පෙනෙන එකයි දෙකම එකට උසල ගන්නයි. අත්දැකීම් දෙකම එකට දවට මනෝමය ජීවිත කරනකොට විඥානයේ දැනගත්ත දේ සිහි කරනකොට දැනගත්තේ කොහොමද නාම රූප පත්‍ය විඥානක් මේ නාම රූප දෙක නිසා දැනගත්තා මේ කෙනෙක් කියලා දැනගන්නවා කියන එක හැමදාම මායාවක් කියලා කියන්නේ බොරුවක් කාම කර්ම සකස්ුන්නේ නැහැ කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යෝ මේ පෙනෙන වර්ණ සතහනට හිත පැත්තෙන් කෙනෙක් කියන එක හිතලා ඒ පෙනෙන රූපයේ හිතපු එකයි දෙකම එකතු වෙලා නේද මේ දැනගන්න ඇති උනේ කියලා මේ රූපය මේ නාමය මේ නාම රූප දෙක නිසා නේද දැනගත්තේ කියන එක දැක්කේ නැත්තම් අන්න අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේ මේ හිතපු එකම ඔබට කර්ම වෙනවා මේ විඥාණයම ඔබට කර්ම විඥාණය වෙනවා ඕකම කර්මක්ෂය වෙනවා ඔබට ඒ විඥානය නොපිහිටනවා නාම රූප නිරෝධ විඥාන නිරෝධ කියලා කියන්නේ ඔබට මේ ඇසිතිරි පිටට ආපු වර්ණ සතහන චිත්ත මාත්‍රයක් ටීවී එකේ තිබුණේ ඒකට කෙනෙක් කියලා හිතින් හිතුවාම අපේ හිත ඉදීම මේ කෙනෙක් කියන හැඟීම ඇති වුනහම නැත්තම් පෙනෙන දෙයට නිසා උපාදානය ඇති වුනහම ඒ රූපයයි ඒ රූපෙට කෙනෙක් කියලා හිතපු හිතේ තියෙන මේ ගතියයි දෙකම එකතු කළා නේද මේ රූපයේ කෙනෙක් කියන දැන ගැනීම ඇති උනේ කියලා ඔබ දැක්කොත් ඔබට විඥානය පිහිටන්නේ කිසි විටක බාහිර වර්ණ සතහන කෙනෙක් කියලා. මොකද ඔබ ඇත්ත දැක්කොත් ටීවී එකේ තියෙන රූපයේ වර්ණ සතහනක් ඒක මහ භූත ටික බදාගෙනයි තියෙන්නේ. මහ භූත ටික කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන වර්ණ සතහන බදාගෙන තියෙන්නේ. ඒ රූපයත් ඒකට කෙනෙක් කියලා තමන් හිතපු ටිකත් මේ දෙකම එකතු කළා නේද මේ දැනගත්තේ කියලා දැක්ක දැක්ක පමණකින්ම ඔබට ඇත්ත එතකොට මේ විඥානේ නාම රූප දෙකට දැස ගන්න. ඒ කියන්නේ රූපේ කෙනෙක් කියලා රූපේ ඇඟිල්ල දික් කරන්න බෑ මේ සත්‍යය කියන විස්තරයේ නෑ. නාමයේ කෙනෙක් කියලා මේ විඥාණයට බැස ගන්න පුළුවන් කමක් නෑ. කෙනා කියන හැඟීමට මේ රූපය නෑ. රූපය කියන තැන කෙනා කියන හැඟීම පුද්ගලයා කියන සත්‍යය කියන හැඟීම නෑ. සත්‍යය කියන හැඟීම තියෙන තැනක මේ රූපේ නෑ. ඒ හින්දා මේ දෙකම එකට එකතු වෙලා දැනගත්තා කියන එක දැක්කපු ගමම්ම අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ කියලා කර්ම විඥානේ නිරෝධිත වෙනවා. ඒ කියන්නේ නාම රූප දෙකේ පිටත ලබන. එතකොට අද යම් තාක් ඔබට බාහිර මිනිස්සු සත්වය පුද්ගලිය නෑදෑයෝ ඉන්නේ කොහොමද? අපි උදාහරණයක් හැටියට මෙහෙම ගනිමු. අපේ අම්ම ගමුකෝ. ඔන්න දැන් මේ රූපය ඇස් ඉදිරි පිටට ආවහම ඒ රූපෙට රූපෙ දිහා බලාගෙන දැන් පේනවා. පේන තැනක නාම ධර්ම ටික ගන්න ගන්නපද නාම ධර්ම ටික වැයලා මට රූපෙ පේනවා. මේ මගේ අම්මනේ කියලා හිතනවා. හිතුවහම ඒ රූපයත් මේ නාමයක් කියන දෙකේම අත්දැකීම එකට එකතු කළා මේ හැදේ අම්මනේ කියලා මට දැනගන්න පුළුවන්. යම් වෙලාවකදී මේ රූපෙට මගේ අම්මා කියලා හිතපු නිසා මේ දැනගත්ත නේද කියන එක ගන්න නැති වුනහම අර රූපේ අම්මමයි කියන තැනකින් තමයි විඥානේ පිටත් ඔන්න මට කර්ම සකස් වෙලා භවය හැදිලා දැන් යම් වෙලාවක මට ඥාන දර්ශනය තිබුණොත් අර පෙනෙන රූපය අරබය මම අම්මා කියලා දැනගත්ත නේද මම අම්මා කියලා හිතුවා ඒ පෙනෙන දේ මේ හිත පිටේ දෙකම එකතුලා නේද මේ අම්මා මේ රූපතහන අම්මා කියන එක හැදිලා කියන්නේ අම්මා නෑ නෙමෙයි. අම්මා ඉන්නවස් නෙමෙයි. අම්මා කියන එක හැදුනේ කොහොමද කියන එක බලන්න. අම්මා අපි ඔක්කොටම අම්මලා ඉන්නවනේ. මෙච්චර අම්මා අම්මා අම්මා කියලා කතා කරද්දී අම්මා කියලා කෙනෙක් නෑ කියලා කිව්වොත් වැරදි. නේ? එතකොට අම්මා කියලා කෙනෙක් නෑ කියලා කිව්වොත් මම ලෝකය ලෝකය කියලා එකක් නැහැ. කම්මසකත සම්මාදිට්ඨිය කියලා එකක් නැහැ කියලා ඒ පැත්ත ප්‍රතික්ෂේප කළා වෙනවා. අම් මේ අම්මමයි කියලා රූපය අම්මමයි කියලා පිළිගත්තු මම බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරමාර්ථ ශාසනය පරමාර්ථ දේශනේ නැත්නම් ලෝක නිරෝධය පිළිගන්නේ නැහැ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිළිගන්න හැවෙන. අම්මා ඉන්නවා කිව්වොත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය අතහැරිය වෙනවා. අම්මා නැහැ කිව්වොත් අම්මසකට සම්මාදිට්ඨිය අතහැරිය වෙනවා. ඒ නිසා අම්මා ඉන්නවා කියන්නේත් නැහැ අම්මා නැහැ කියන්නේත් නැහැ අම්මා ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්ලි මේ වේ. ඉමස්මින් අසති ඉදං හෝති. මේ නැතිකල්ලි මේ නොවේ. අම්මා වෙන්නේ කොහොමද අම්මා නොවෙන්නේ කොහොමද? කියලා ගන්නවා දැන්. ඒ කියන්නේ පුරාණ කර්මයට විපාක හැටියට රූප පෙනෙන ඇහැකුත් ඇහැට පෙනෙන රූප හම්බ වෙන ධාතුක සම්බලති පටිආපුතේජෝ වායුකින් සතර මහා ධාතුව මත වර්ණ සතහනක් හැම වෙලෙම පේන්න පුළුවන් වටපිටාවක සම්බලලා තියෙනවා. ඔන්න රූපයක් හම්බ වුණාම ඔය රූපයට රූපයත් නොදන්නාකම හේතු වෙනවා අම්මා කියලා හිතන්න. ඊට පස්සේ අම්මා කියලා හිත රූපෙට හිතපු එක මේ රූපෙට අම්මා කියලා මමයි හිතුවේ කියපු එක නිසා දැනගත්තාම රූපෙට අම්මා කියලා අපිනේ හිතපිය කියපු එක නොදන්නාකම හේතු වෙන විඥානය පිටක්. ඒ කියන්නේ කබලෙන්ක ආහාර ස්පර්ශ ආහාරය ඇත්ත නොදන්නාකම හේතු වෙනවා මනෝ සංජේතන ආහාරයට. මනෝ සංජේතන ආහාරයේ ඇත්ත නොදන්නාකම හේතු වෙනවා විඥාන ආහාරයට. කියලා ආහාරය අතර අවිද්‍යාව පස්සේ වෙන්නේ. ඔන්න දැන් අපි දන්නවා මේ රූපය අම්මා උනේ කොහොමද කියලා දන්නවා. ඇස් ඉදිරිපිට රූපය ආවා මේ මගේ අම්මානේ කියලා හිතුව පෙනෙන රූපයයි හිතපු එකයි දෙකම එකතු කරලා මේ අම්මානේ කියලා දැනගැනීමක් ආවා. දැන් මේ දැනගැනීම ඇති වුණේ මෙහෙමයි කියලා සමස්තයක්. එකින් එක අතරමැද නවත්තන්න බැයි නම් අඩුම ගානේ අවිද්‍යාව නිසා කර්මය ඇති වෙනකොට කර්ම විඥානය ඇති උනේ කොහොමද කියලා දන්නා කවම කර්මස්ත්‍ය කරගන්න හේතු වෙනවා. ඒක පටිච්චසම්පදාය ඕනම තැනක මේක ලැහ ගන්න පුළුවන්. ඊට පස්සේ නාම රූප කියන හිතෙන් කෙනෙකු සිහි කරනකොට ඒක ඇති වෙන කොහොමද කියන එක ලහකට එහා ගන්න පුළුවන්. එච්චර යනකොට. එතකොට මේ එළියේ තියෙන රූපය අම්මා එක් පුද්ගලයේ කෙනෙක් කියන එක ඇති උනේ උහුමයි කියලා මම දන්නවා නම් ඒ රූපයට අම්මා කියලා හිතනවා හිතුවාම අම්මා කියලා දැනගන්නවා. මේ අම්මා කියලා දැනගැනිල්ල ඇති උනේ. බාහිර සතර මහා ධාතු රූපයත් ඒකට අම්මා කියලා හිතපොකමක් කියන මේ කාරණා දෙකම නිසායි කියලා දැනගත්ත දැනගත්ත ගමම බාහිර රූපෙටවත් රූපය ආරම්භය හිතපු නාම ධර්ම ටිකටවත් අම්මා කියලා දෘෂ්ටි වශයෙන් දැසගන්න තරක් හම්බෙන්නේ යථාර්ථ වශයෙන්. ඒකයි අවිද්‍යාව තිබුණොත් විඥානය පිටනවා මේ අම්මා කියලා කියනවා අවිද්‍යාව නැති වුනොත් නැති වෙනවා. එතකොට ඔන්න දැන් මම අම්මා දැන් මට අම්මා කෙනෙක් ඒ අම්මා හදාගත්ත හැටි මම කිව්වා කොහොමද ඇස් ඉදිරිපිට රූපයක් ආව මට රූපේ පෙවුණා මොකද පුරාණ කර්මය විපාක හැටියට ඇහැ හම්බෙලා තිබුණා ඇහැ උපන්න නිසා රූපයක් පේනවා. පේන රූපෙට ඉස්සරහම හිටපු කෙනා මේ අම්මා කියලා හිතුවා. කවුරු හිටියත් ඒ කාලෙට අම්මා කියලා හිතනවා ඉතිගේ මට්ටමට. ඉතින්න්නේ ඉතින් කිරිතෙව්වද කුසින් බොහෝ දෙහි කරන්න ගුණා වේදනාව ඇති කියලා පහු කාලේ සත්පුරුෂකම සත්පුරුෂයෙක් ඇත්තටම නුවණින් හිතලා ඒක ගන්න එක. ඒක කම්මතකට සම්බන්ධයි. නමුත් යථාර්ථය ඇත්තටම අපි දන්නේ නැහැ. එතකොට අම්මා කියලා හිතුවා. හිතුවාම ඒ රූපයයි මේ හිතපිය එක දෙක නිසා ඔන්න මට අම්මා හැදි. හරි. ඔය දැන් මං අම්මා කියන රූපෙම අපි කියමු පසු මහත්ය හිටියා. ඔබතුමාගේ ඇස් ඉදිරිපිටට ඔබතුමාට පෙර අවිද්‍යා කර්මයට රූප පෙන්වන විදිහේ ඇහැක් හැදුණා. ඇහැ හැදුණු නිසාම බාහිර මහ භූත ටික ඇසුරු කරගෙන තියෙන වර්ණ සතහනක් පෙනේ. පෙනෙනකොට ඒ පෙනෙන ටිකට ඔබතුමා මේ අහවල් ස්වාමීන් වහන්සේගේ අම්මනේ කියලා හිතන. ඒ පෙනෙන රූපයත් අහවල් ස්වාමීන් වහන්සේගේ අම්මනේ කියන නාම ධර්ම ටික දෙක එකට එකතු කරලා දැනගන්නවා මේ අහවල් ස්වාමීන් වහන්සේගේ අම්මා. දැන් මට කෙලින්ම අම්මා දැන් කසමුක ගාවට එනකොට අහවල් ස්වාමීන් වහන්සේ ගියා. හරි. හරි. ඊට පස්සේ මට ආච්චි කෙනෙක් හිටියා නම් එයාටත් මේ රූපේ පේනවා. ඇස් ඉදිරි පිටු මේ රූපේ එනකොට මේ මගේ දුව කියලා එයා හිතනකොට ඒ රූපයයි මගේ දුව කිය එකයි දෙක එකතු කළා එතනින් දැනගන්නවා මේ මගේ දුව කියලා. තාත්තයි කියනවා. තාත්තා. ඒ රූපේ පෙනෙනකොට ඒ රූපයේ තියෙයි මේ මගේ බිරින්දනේ කියලා හිතයි ඒ පෙනෙන එකයි ඒ හිතපු එකයි නිසා එතනින් දැනගන්න දැනගන්නවා මේ මගේ දෙවිත් කෙනෙක්. පුංචි කෙනෙක් හිටියොත් ඒ පෙනෙන රූපයයි මේ මගේ අක්කා කියලා හිතනවා. Taman හිතපු ටිකයි දැනගන්න දැන් බලන්න හොඳට එක්කෙනෙකුට බිරිඳ වෙලා එක්කෙනෙකුට දුව වෙලා එක්කෙනෙකුට අක්කා වෙලා එක්කෙනෙකුට අම්මා වෙලා එක්කෙනෙකුට ආවල් ස්වාමීන් වහන්සේගේ අම්මා වෙලා එකම රූපය කෙනා කෙනාට බලන්න රූප ඇස් ඉදිරි පිටට හම්බ වුණ රූප ටික ඒ තත්ත්වයක් කියන. ඔක්කොම හිතේ නෙමෙයි. හැබැයි ඒ රූපාරම්භය අපි කෙනා කෙනා හසුරපු මානසික මට්ටම් වෙනස්. ඒ ඒ වෙනස් වෙනස් මානසික මට්ටම් හසුරපු මට්ටම් මත දැනගැයි. ලෝකේ කියලා කියන්නේ අවිද්‍යාව ඇතුළේ කියලා කියන්නේ මේ රූපේ අම්මා කියන දැනගන්න ඇති උනේ මෙහෙමයි නේද කියලා මම දන්නේ නැති හින්දා හිතේ තියෙන gati ටිකක් අර දැනගෙන ඉන්න දැනගත්ත අත්දැකීම අර ආපු අම්මා කියලා දැනගත්ත කම එහෙමම ඔක්කන්ති නාම රූපම් කියන්නේ දැනගත්තේ මේ රූපේ කියලා කෙලින්ම දැනගත්තේ මෙන්න මෙයාවයි කියලා බාහිර රූපයටම අම්මා කියලා දැනගන්නේ. මම දැනගත්තකම බාහිර රූපෙටම තමලා රූපෙ තුලින් මම අම්මා කෙනෙක් ජීවත් කරනවා. අසම්බුතා කියනකත් කොතනත් අවිද්‍යාව නිසා පෙනෙන රූපෙට හාමුදුරන්ගේ අම්මා කියලා හිත හිතලා මෙහෙම නේද දැනගත්තේ කියන එක දන්නේ නැති නිසා හාමුදුරන්ගේ අම්මා කියන දැනගැනින්න බාහිරයටමයි කිහිපයක්. දැන් ওই සිද්ධාන්තේම මනෝමයයි. හැබැයි බාහිරට අයිති එකක් කියන හැඟීමක් වෙනවා පවත්තක්. අනුසීදේ. එහෙම කියලා ඔබේ මනෝමය ඇති කරගත්ත විඥානයේ බාහිරට අයිති නැහැ. නමුත් මේ විඥානපච්ච නාම රූපක් කියන්නේ මේ සිතින් අර නාම රූප දෙකට බැස ගන්න. එතකොට ඒ කියන්නේ බාහිරින් අපරේ. ඊට පස්සේ මේ රූපෙ දුවයි කියලා හිතුවාම එතනත් අවිද්‍යාව නැමැති කෝෂය ඇතුලේ තියෙන. එයාටත් මේ දුව කියලා දැනගෙන ඉන්නේ මේමයි කියලා දැක්කේ තියුණාම බාහිර දුක්. මේ රූපිත අක්කනේ කියලා හිතුවාම අක්කනේ කියලා හිතුවේ දැනගෙන ඉන්නේ මෙහෙම නේද කියලා දැක්කේ තියුණාම බාහිර දැන් ලෝකයේ හැතිලා මට මගේ අම්මව බාහිරින් සිහි කරන්න පුළුවන් වෙනකොටම වාට ස්වාමීන් වහන්සේගේ අම්මත් බාහිරින් සිහි කරන්න පුළුවන්. ආච්චිට දුවව සිහි කරන්න පුළුවන්. අතේට නංගිට අක්කව සිහි කරන්න පුළුවන්. දැන් අපි ඔක්කොම බාහිර කර්ම කටගත තව නාම රූප දෙකක් කියන තැනක සිහි කරනකොට ඒ නාම රූප දෙක විපරිණාම වෙනකොට වෙනස් වෙනකොට නාම රූප දෙක කිව්වට අපිට තියෙන රූපය විතරයි. අපිට රූපයේ නියෝජන වල අපි තුල කෙලෙසයක් හදාගත්තට එතන රූපයට වැටෙන උපකාර වෙන සිද්ධාන්තයක් තියෙන්නේ. ඒක වෙන ගානේ අපි හදාගත්ත ලෝකෙන් අපිට පෙනෙන්නේ අහවලට මෙහෙම වුණා මෙහෙම වුණා කියන. ඉතින් මෙතනදී මට ඔයගලන්ට පෙන්වන්න තියෙන දේ තමයි අද දවසේදී සවිඥානික අවිඥානික ඒ කියන්නේ විඥානේ සහිත වේවා විඥානේ රහිත නැති වේවා යම් තාක් දෙයක් ගැන ඔබට දැනුමක් ඇති කරලා තියෙනවා ඒ දැනුම උන් ඔය වගේ හැබැයි කරුණක් මතක තබා ගන්න ඕනේ මම මේ මතක් කළා වගේ හැම තැනකදීම ප්‍රඥප්ති මාත්‍රයක්ම අම්මා නංගි අයියා කියලා ප්‍රඥප්ති මාත්‍රයක්ම ඕනේ අභිනන්දති අභිවදති අජෝ සෛත්‍යති එහි දැසගෙන සිටියත් අපි කියමු ඇහැට රූපයක් පෙනෙනවා පෙනෙන රූපෙට හොඳට නැඹුරු වෙලා බලනවා කියන්නේ දැන් මේ නැඹුරු රූපෙට නැඹුරු වෙලා බලන හැමම තමයි මේ වෙලාවේ මේ හිතේ තියෙන අර රූපය ඒක නැඹුරු වෙච්ච කමයි කියන දේ දෙක හින්දා මේ අරමුණ බලපු සිද්ධියේ වගේ දැනකේ ඔබට පෙන්නේ. එතකොට ඔබට තේරෙන්නේ මොකද්ද? බලපු සිද්ධියේ වගේ. දැන් ඔබ හිතේ තියෙන නාම ධර්ම ටික හොඳට කරකෝල යොමු කළ රූපෙට හරවනෝනේ. එතකොට දැන් ඒ රූපෙ දිහා බලන් හදපු ගතිය තමයි අර මම අම්මා කියලා කිව්වා වගේ රූපේ දිහා බලන් හදපු කම තමයි මෙතනදී මනෝසයෙන් එක්කනකම්. ඒ බලන් හදපු ගතියයි පෙනෙන දෙකයි එකට එකතු කරලා ගත්තහම බලන රූපේ බාහිරේ වගේ තේරෙනවා. ඒ වගේ ඉතාම සියුම් තැනකට යනකම් යනවා. ඈ එතකොට රූපයක් පෙනෙනවා පෙනෙන දේට තමන්ගේ මනස තුල අකමැත්තක් ඇති වෙනවා. පෙනෙන රූපයයි මානසික අකමැත්ත දෙක එකතු කරලා තමන් අකමැති රූපයක් හැටියට මනෝවිඥාණයෙන් විකාශය ඔන්න ඔය විදිහටයි අපේ ලෝකය හැදුනේ කියන්නේ අවිද්‍යාව හේතු වුණා සංකාරට මනෝ සංචේතන ආහාරයට කියලා කියන්නේ කෙනෙනවා කියන අවස්ථාව ස්පර්ශ ආහාර කබලින්ක ආහාර ස්පර්ශාව මේ පස්සාහාර කියන දෙක දකින්නේ. රූප පෙනෙනවා කියන අවස්ථාව. ඒකට පුද්ගලයෙක් හැටියට කෙනෙක් හැටියට හිතනවා. නැත්තම් කැමැත්තෙන් හිත නැඹුරු කරනවා. අකමැත්තෙන් හිත නැඹුරු කරනවා. කැමැත්තක් අකමැත්තක් නැහැ. ඒ පෙනෙනදී බලන්න හිත නැඹුරු කරනවා. මේද සංකාර. මේ මට්ටම මනෝ සංචේතන ආහාරය හැටියට ඒ යම් යම් ආකාරයකටද සංකාරේ චිත්ත සම්පයුක්තයි කියන කොටසක් අපි ධර්මයේ කියන්නේ මේ හිතන කම මේ සංකාරේ හැම වෙලාවෙම කෙනෙක් කියලා හිතන කම කැමැත්තක් ඇති කරගන්න කම අකමැත්තක් ඇති කරගන්න කම කෙනෙක් කැමැත්තක් අකමැත්ත වුව මුකුත් නැහැ නමුත් බලන් උත්සාහවත් වෙනවා දැන් මේ වෙලාවේ චේතනාව බලන් උත්සාහවත් වෙනවා කියන්නේ බලන්න උත්සාහවත් වෙනවා කියන ගතිය අර පෙනෙන සිද්ධිය නෙමෙයි. පෙනෙන සිද්ධිය බලන්න උත්සාහවත් වෙනවා කියනකොට දැන් මම අම්මා කියලා හිතන් උත්සාහවත් වීමයි මේ බලන් උත්සාහවත් වීමයි දෙක එකයි. එච්චර සසංකාරයි. එච්චර ගැඹුරු. ඒ බලන් උත්සාහවත් වෙනවා කියන කම. ගත්තාම මේ ටික මනසචේතනාවයි. ඒ නිසා කෙනෙක් කියලා නම් හිතුවේ කෙනෙක් කියලා දැනගන්න. ඒ රූපේ කෙනෙක් කියලා දැනගන්න. ඒ රූපේ කැමැත්ත නම් හිතුවේ ඒ රූපේ හොඳ දෙයක් කියලා හිත ගන්න. අකමැත්තකින් නම් හිතුවේ පෙනෙන රූපේ අකමැත්ත දෙක එකතු කළා රූපේ හොඳ නැති කියන. හොඳ නැති දෙයක් නරක දෙයක් ඇටියට දකිනවා. ඕගලන්ට අසභ්‍ය රූප පෙනෙන්නේ, ශබ්ද රූප පෙනෙන්නේ, අසභ්‍ය වචන ඇහෙන්නේ, ශබ්ද වචන ඇහෙන්නේ එහෙම. දැනගන්න. හොඳ අය නරක අය ඕගලන්ට හම්බෙලා තියෙන නිර්මාණය වෙලා තියෙන ඕක. කිසිම වෙලාවක පටවියාපෝ තේජෝ වායෝ කියන මහ භූත ටිකේවත් වර්ණ සතහනේවත් හොඳ සහ නරක කියලා බෙදන්න පුළුවන් කමක් නැහැ. කුසල හා අකුසල කියලා බෙදන්න පුළුවන් කමක් නැහැ. යථාර්ථය ගත්තාම හොඳ සහ නරක කියන දෙකෙන්ම අතහැරලා තියෙන්නේ. එතකොට හොඳට හොඳ දෙයක් කියලා ඒ රූපේ දැනගන්නවා. නරක දෙයක් කියලා දැනගන්නවා. එහෙම නැත්නම් බලන් හදපු කම එකතු කළා පෙනුණු දේ පෙනෙන දේ කියලා ගන්නවා. එතකොට පෙනෙන පෙනෙන රූපයයි පෙනෙන දේ බලන් හදපුකමයි දෙක එකට එකතු කරපුවාම තමන් බලපු දේ තියනවා වගේ තේරෙනවා. ඔන්න ඔය විදිහට තමන්ට බාහිර දැකපු දේවල් තියෙනවා හොඳ අය ඉන්නවා නරක අය ඉන්නවා නැත්තම් නෑදෑකමෙන් ප්‍රඥප්තියෙන් තේහි කරන්න පුළුවන්කම තියෙනවා කියන මට්ටමේ අරමුණ ඇතිකම තමන් තුළ හැදිලා මේ මෙහෙමයි කියලා ඔබ තල් නැති වුණාම ඔබ විඥාණය නැවත විපාක නාම රූප දෙකට ආහාර ප්‍රත්‍යයෙන් ආහාර වෙනවා. මේ විඥාන ආහාර කුමකට ආහාරද? විපාක නාම රූප දෙකට ආපු ආහාර. ආයත් නාම රූප දෙක නිසා කබලික ආහාරය දෙනවා කබලික ආහාර නිසා ස්පර්ශ ආහාරය ස්පර්ශ ආහාර නිසා වේදනා සංඥා තියෙනවා වේදනා සංඥාවට හිතනවා හිතනවා කියන්නේ මනෝ සංකේතය ආයත් මනෝ සංකේතන ආහාර නිසා කියලා ආයත් මේ විඥාන ආහාර මෙම චක්‍රය යම් වෙලාවක ඔබට නාම රූප පත්‍ය විඥානං මේ නාම රූප දෙක නිසා දැනගත්තා කියලා දැනගත්තොත් රූපේ දැනගත්ත හැකි ඔබට ආහාර ප්‍රත්‍යයෙන් මනෝ සංජීතන ආහාර දැනගත්ත මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ස්පර්ශෙන් කාටගත වේදනා සංඥාවන්ටයි හිතුවේ විඥාන ආහාර දැනගත්ත හැකි අර රූපයයි මේ නාමය මේ හිතපු එකයි මේ නාම රූප දෙක නිසායි දැනගත්තේ කියලා යම් වෙලාවක දැනගන්න කම විඥානයක් විඥානයකින් දැනගන්නවා කියන්නේ මේ රූපේ අම්මා කියලා දැනගැනිල්ල ඇති උනේ කොහොමද කියලා දැනගත්තොත් රූපේ අම්මා කියලා උපාදාන කරන ගැතිය නැහැ. නාමයේ අම්මා කියලා උපාදාන කරන ගැතිය නැහැ. ඒ රූපේ අම්මා කියන දැනගැනිල්ලක් තියෙයි නැත්තේ ඒ අම්මා කියන දැනගැනිල්ල ඇති උනේ මෙහෙමයි කියන එක දන්නවා යා. ඒ හින්දා අම්මා නැහැ කියන්නේ මේ රූපෙට අම්මා කියලා හිතුවාම ඒ නාම රූප ඒ රූපයත් නාමය දෙක එකට එකතු කරලා අම්මා කියලා දැනගැනිල්ල ඇති වෙනවා. ඒක නොදන්නකොට මේ රූපේම අම්මා නැත්නම් නාමයම අම්මා කියලා නාම රූප දෙකම අම්මා කියලා හිතාගෙන ඉන්නවා මෙහෙම ලෝකේ අම්මා කෙනෙක් ඇදෙනවා කියලා දන්නේ නැහැ කියන්නේ. නමුත් මේ නාම රූප දෙක නිසා මේ දැනගැන්න ඇති වුණා කියලා දන්නකොට දකිනකොට දකිනකොට මේ විඥානය නාම රූප දෙක මේ විඥානේ පිට ලබන්නේ මතේ කර්ම රැස්ෙන්න ඉඩ නැහැ කියලා එයා දන්නවා. ඒ කියන්නේ විඥානෙට ඉඩ නැහැ කියන්නේ හරියට ඕගොල්ලෝ දැක්කොත් අපි ওই ටික හරියට දැක්කොත් අම්මා තාත්තා නෑදෑයෝ කියන ප්‍රඥප්ති වශයෙන් හෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ බලපු අහපු කියන කිසිම අරමුණක රූපගති තියනවා කියලා සිහි කරන්න බෑ අපි. ඒ රූප ටිකට හිතේ ඇති වෙච්ච ගති ටිකක් ඔය ඔය දෙකම එකතු කරලා දැනගත්තේ කියන කාරණාව තියෙනවා. ඔන්න ඒ ටික මම පෙන්වන්නේ මේ අපි ඔක්කොම කතා කරපු දර්ශන වලින් එක එක පැති වලින් ඒ කියන්නේ සතර ආහාරයක් තියන්නේ කියන තැනක සමාජ ස්වාමීන් වහන්සේ කතා කළේ පෙනෙන දේ ඉඳලා ওই දැනගැනිලා තියෙන තැන දක්වා. එක එකට මනෝවිද්‍යාන මට්ටමට යනකම විපාක. මනෝ සංචේතන ආහාරයක් විපාක විඥානයක් විපාක. අවිද්‍යාව ප්‍රත්‍ය වෙච්ච ගමන් මනෝ සංචේතන ආහාරයත් ඒ විඥානය දෙකම කර්ම බවටපත් වෙනවා. අවිද්‍යාව ප්‍රත්‍ය. එහෙම නැති වුණොත් කර්මක්ෂයයි කර්ම විඥානෙ පිහිටන්නේ. ඒ වෙනවා. අපේ සමා මේ අද අපි ස්වාමීන් වහන්සේ විපාක නාම රූප දෙකක් තියෙන්නේ කියලා ඕගලන්ට ඉගැන්වුවේ ওই ස්කන්ධ ටිකේ শূন্যතාවය ඉගැන්වීමම උගන්වන්නෙම ඒ ඉබඳු শূন্যතාවය කියන තැනක අපි තුල ඇති චේතනා නානත්වයේ මතයි චේතනා නානත්වයේ මතයි විඥානයගේ දැන ගැනීමේ නානත්වයක් ඇතිවලා තියෙනවා හැබැයි ඒ චේතනාව ඒ දැන ගැනීම කර්ම බවට පස්තුනේ අවිද්‍යාව නිසායි. මොකක්ද? ධාතු නානත්වයක් කියන තැනක චේතනා නානත්වය නිසා මේ දැනගැනීමේ නානත්වයක් තියෙන්නේ කියන කාරණාව හොදන්නා. ඒක මතක් කළේ අපි කෙටියෙන් ගත්තොත් කෝපයක් තියෙන තැනක එතකොට රූපයක් පෙනෙනවා කියන තැනක දකින්ද ශබ්දයක් ඇහෙනවා කියන තැනක දකින්ද ආහාර දෙකක්. කබලින්ක ආහාරය ස්පර්ශ ආහාරය. ඒ ආරම්භය කෙනෙක් කියලා හෝ පුද්ගලයෙක් කියලා හෝ සත්වයෙක් කියලා හෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ හිතනකම මනසා චේතන ආහාරය එහෙම නැත්නම් බලන් උත්සාහවත් වෙනකම අජ්ජෝසය චිත්ත. අහන් උත්සාහවත් වෙනකම නැත්තම් පෙනෙන පැත්තට නැඹුරු වෙලා ඉන්නකම අහන පැත්තට නැඹුරු වෙලා ඉන්නකම මම පතිතන ආහාරය. මම අම්මා තාත්තා කියලා හිතුවත් එකයි පෙනෙන දෙයට කකුලුව ඇසෙලියට දැම්ම වගේ බලාගෙන ඉන්නකමත් එකයි. පෙනෙන දෙයට බලනවා. බලන දෙකක් ඒ පෙනෙන දේ බලනවා. පෙනෙනවා කියන સિદ્ધාන්තය වෙනම එක බලනවා කියන එකම තමයි දැන් මනෝසචේතන ආහාරය. එතකොට ඒ පෙනෙන දේ පෙනෙන දෙයට හිතපු දේ නිසා විඥානය කියනකොට කබලික ආහාර ස්පර්ශ ආහාර මනෝසංචේතන ආහාර කියන කාරණා නිසා විඥාන ආහාර කියන්නේ දැන් ඔබට පුළුවන් ආහාර නිරෝධ කරනවද ආහාරය නැවත විපාක නාම රූප දෙකකට ආහාර ප්‍රත්‍ය කරගන්නවද කියන එක හිතන්න පුළුවන් ඒක කර්ම කරගන්නවද කියන එක හිතන්න පුළුවන්. ඒ වෙන්නේ කොහොමද? ආහාරයේ ඇතිවීම නැතිවීම දැක්කේ නැත්නම්. තාපත්තකින් ස්කන්ධයෙන් උදේවැ දැක්කේ නැහැ කියන එක කියන්නේ ඕක. ආහාරය ඇතිවීම නැතිවීම දැක්කේ නැහැ කියන එකමයි ස්කන්ධයෙන් උදේවැ දැක්කේ නැහැ කියන එක කියන්නේ. එතෙන්දි තමයි ඔබට නාම රූප පත්‍ය විඥානං කියලා අපේ විඥානයේ උදේවැය නැත්තම් විඥාන ආහාරය ඇති වෙච්ච හැටි විඥාන ආහාරය ඇතිනේ නාම රූප පත්‍ය නිසා මේ විඥාන ආහාරය ඇති කියනකොට ඒව වචන වලට සීමා වෙන්න එපා නාම රූප පත්‍ය කියනකොට නාම කියනකොට මෙතනදී ඒ විඥානන ලක්ෂණය නැත්නම් දැන ගැනීමට හේතු වෙන මේ හැඟවීම නාම ධර්ම. ඒ නාම ධර්ම පතිත වෙච්ච රූපය. රූපය අරබය මේ ඉදිරියේ තියෙන තේන රූපෙක මට මෙතේක හිතන්න පුළුවන් විත්තියකින්. රූපය වෙනම මම විත්තිය කියලා හිතනවා. හිතපු ගමන්ම විත්‍ය කියලා දැනගන්නවා. මට මේ විත්‍ය කියන දැනගැනින්න ඇති උනේ පෙනෙන දේ රූපෙ දෙක එකට එකතු වෙලා. දැන් අපි මාස්තුනේ පොඩ්ඩක් බලන්නකෝ එකම වස්තුවක් පෙනෙනකොට සමානයි. නමුත් සිංහල දෙමළ ඉංග්‍රීසි, ජර්මන්, ඉතාලි වගේ මේ භාෂා කීපයක් කතා කරන එක්කෙනෙකුට එක වස්තුවක් කෝපයක් ගන්න මේ කෝපේ තේරුම අපි මට ඕක දකිනකොට කෝපය කියලා දැනගනි මම දැන් මට මේ දැනගෙන ඉන්නේ මුලින්ම ওই රූපෙට කෝපය කියලා හිතුවාම ඒ රූපයයි මෙහෙම හිතුව එකයි මේ දෙක නිසා දැනගත්තාම මේ රූපේ කෝපිතින් දැනගෙන්න ඇති උනේ මෙහෙම නේද කියලා දන්නති කමන්ත මේ දැනගෙන්න රූපෙට ගැට ගහලා අර රූපේ කෝපි කෝපි කෝපි කෝපි කියලා අවිද්‍යාව නිසා මට දැන් ආශ්‍රෝත. ඒ නිසා තමයි ඒ හුරුව තමයි මට දැන් කෝපි කියලා එන්නේ. හැබැයි හුරුවට හේතුවක් වුණා අවිද්‍යාව. මොකද්ද? ඇසිදිරි පිටාවේ සත්‍ය මහා ධාතු රූපේ වර්ණ සතහ. ඒකට කෝපි කියලා හේතුව. මේ හිතපොකමයි අර රූපයේ දෙක එකට එකතු කළා නේද මේ කෝපිතිල් දැනගෙන්නලා තියුනේ කියලා නාම රූප පත්‍ය විඥාන දැනගන්නවා කියනක සිංහල විඥානක් කියන්නේ දැනගත්ත කියන. මේ නාමයයි රූපයයි දෙක නිසායි දැනගත්තේ කියනක දන්නත්කම. ඒ දන්නත්කම හේතු වුණා මොකේදද? විඥාන නිසා නාම රූප මේ දැනගත්ත දේ නැවත නාම රූප නිකර ගන්නවා. ඒ කියන්නේ තාපත්තෙන් ගත්තාම අර රූපය කෝපයයි කියලා හිතුවා දැන්. දැන් හිතේ තියෙන දේ පැත්තක දාලා හිතේ තියෙන ටිකත් එක්කම තමයි අර රූපේ කෝපයක් කියලා හිතුවා. ඔහොම ඊට පස්සේ දැන් අපිම රැවටුණා ඒක කෝප කියලා හිතලා හිතලා හිතලා හිතලා දැන් දැකපු ගමන් අපිට හුරු වෙනවා. දැන් ඔකට තියෙන ආස්වාස් වලට හේතුවක් කියලා. හරි. ඊගාට වෙන භාෂාවකින් කතා කරන කෙනෙක් ඉංග්‍රීසියෙන් ගත්තොත් එයාට කම් කියලා තියෙනවා. එයත් ඇස් ඉදිරිපිට වෙන එකට කප් කියලා හිතුවාම මේ ඔක්කොම අවිද්‍යාව නම ධර්මතාවය ඇතුළේ එකයි. පෙනෙන රූපයක තමන්ම හිතපු දේ දැනගත්තා නේද කියලා දැන් ඇති වුණාම එයත් ආ කප් කියන්නේ මේකටයි කියලා මොන බාහිර රූපෙට එක තමල එක කියුම් ඒක හුරු වුණාම ඉබේම එයාට කප් කියලා සිහිය. දැන් බලන්න එකම වස්තුව අරබයා කෙනා කෙනාට එක එක විදිය දැන ගැනීම තියෙන්නේ දැන ගැනීම තියෙන්නේ කොහොමද තමන් තමන්ගේ සිතේ ඇති නාම ධර්ම ටික එකතු වෙච්ච නිසාම නේද කියන එක තේරෙනවා නේද? එකම විදිහේ රූපයක් කෙනෙක්දී දැනුම් පරාසය වෙනස් තුනේ කෙනා කෙනාගේ වෙනස් වෙන්න හේතුනේ කෙනා කෙනා තුල ඒ රූපය අරබයා හිත මෙහෙවපු ආකාරය වෙනස්කම් මතයි. ඊගාවට හැම සංයෝජනයක්ම තියෙන්නේ ඔය මතයි කියන එක දැනගන්න. ලස්සන කාන්තාවක් තියෙද්දී මම ඇස් ඉදිරි පිට වෙනකොට මගේ නංගී කියලා බලනවා. නංගි කියලා බලන හින්දා ඒ රූපයත් මේ නාම ධර්ම දෙක දැනගත්තාම මේ නංගි කියලා දැනගන්න. හැබැයි මේ දැනගන්න ආකාරයට අවිද්‍යාව ඇතිළු වුණත් කෙලෙස් ඇති. තව කෙනෙක් දුවේ කියලා බලන්න පුළුවන්. කෙලෙස් අඩු. යාළුවා කියලා බලන්න පුළුවන්. තව කෙනෙක් ලස්සන ගෑනු ළමයෙක් නේ කියලා බලන්න පුළුවන්. රාගය ඇති වෙන විදිහට හිත හසුරවන්න පුළුවන්. එතකොට මේ විදිහට රූපය ආරම්භය හිත හසුරවන ආකාරය මතයි. මනස මෙහෙවන ආකාරය මතයි දැමි ලෙහෙනවද නැතිවද කියන එක තියෙනවා. මනෝ පුබ්බංගම ධම්මා මනෝසිතා මනෝමය මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා මනසාචේ අසන්නේන භාසතිවා කරෝතිවා කියලා බුදුජනන් වහන්සේ මනස සීල ධර්මයට පෙරටුව ගමන් කරනවා සිතුවිලි උපදවන්නාද වෙනවා සිතින් ක්‍රියාම් කරන්නාද වෙනවා යමෙක් දුෂ්ට වූ සිතින් සිතින් කියින් කියින් කළොත් ප්‍රසන්න වූ සිතින් හිරින් හිතින් කියින් කියින් කළොත් කියලා අපිට බෙදනවා නේ ඒ බෙදන එකට පෙන්නනවා මොකද්ද මනස මුල් කාරණාව වෙනවා කියන්නේ මනස මුල් කාරණාව වෙනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ තමයි ඒවට ආරම්භ ඉතින් මෙතනදී ලෝකය කියලා කියන්නේ හොඳට නරකට දෙකට හිතලා හොඳ නරක දේවල් හිතන්නේ නැතුව හොඳ දේවල් හිතලා බලන්න කියන එක. නමුත් යථාර්ථය කියන්නේ හොඳට හිතලා දැනගත්ත නරකට කියලා නරකට හිතලා දැනගත්තා කියන තැනක උනේ මොකද්ද කියලා බලන්න. එච්චරයි. ඔබ හොඳට හිතුවා කියන තැනකද නරකට හිතුවා කියන තැනකද යම් දැනගැහිල්ලක් ඇති වුණා නම් ඒ දැනගැහිල්ල ඇති වෙන්නේ කොහොමද කියන එක බලන්න. එතමනේ කියන හොඳ නරක දෙක අතරනවා. හොඳ නරක දෙකම අවිද්‍යාව පැත්තේ හොඳට කියලා හිතුවාම හොඳ දේ පවතී. නරක කියලා හිතුවම නරක දේ පවතී. හරි. දැන් මේ ඔන්න ඔය වගේ ධර්මතාවයකට ධර්මතාවයක් තමන් තුළ තියෙන්නේ කියන එක පෙන්වන්න තමයි මේ හැම දේශනාවකම විපාක ධර්මතාවකේ ශුන්‍යතාවය ඔබට පෙන්වන්නේ. විපාක ධර්මතාවයක් පුරාණ කර්මෙන් හටගත්තේ සතර ආහාරය කියන්නේ මේ පය ගහලා පෙන්වන්නේ නැවත නැවත ඒ ටිකේ ශුන්‍යතාවයේ තිබුණොත් තමයි ලෝකයක් නිර්මාණය වෙන විදිහට සිතින් කින් කිරින් කලේ සමුණුයි තමන් හිතපු ටිකයි බාහිර අරමුණු ටිකයි දෙකට දෙකේ එකට කළා දැනගත්ත එකයි මේ විඥානයේ මායාව කියලා විඥානයේ නැත්තම් දැනගැන්ල නැත්තම් මේ මායාකාරය හැදුනේ මෙහෙමයි කියලා දැනගත්තු තමයි ඔබ යම් දවසකදී හරි එහෙනම් මම දැනගත්ත දේ බාහිර තියනවා ඉන්නවා කියලා දකින්න එක වැරදි නේද එහෙනම් මේක ගෙවා ගන්න උත්සාහවත් වෙන්න ඕනේ මේ වැරද්ද තියෙන තාක් සුවපත් වෙන්න බෑ දුකෙන් නිදහස් වෙන්න බෑ මේ වැරද්ද තියෙන්නේ නැවත දුක්ඛ ලෝකේ හැදෙන විදියට ඒ කියන්නේ වෙන මොකුත් නෙමෙයි ඔබට ඔය වැරද්ද තිබුණු දුකෙන් ඈතර වෙන්න බෑ කියන්නේ ඔය විදියට තිබුණාම අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා රන් රිදී මුතුමැණික් වටිනා නොවටිනා ලෝකයක් හදන බලන්න ඇස් ඉදිරියේ රූපයක් එනවා මේක ඩොලර් බිලියන ගණක් වටිනව නේද කියලා හිතුවා. ගුණ කොටනකම්. පෙනෙන දෙයි වටිනාකමට හිතපු එක තමයි දැන් මේ හිත හසුරනකම චේතනා. පෙනෙන දේ චේතනාවයි දෙක මුල් කරගෙන දැනගත්තාම ඔබට 100ටවත් ඒ අවස්ථාවේ 100 නෑ. පෙනෙන දෙයට වටිනාකමක් කියලා මේ නාම රූප දෙක නිසා දැනගත්ත නේද? තමන් තුළ වටිනා මේ වෙන දෙයට වටිනාකමක් දීලා දැනගන්න කමක් ඇතුණා කියලා ඔබට කිසි වෙලාවක තේරෙන්නේ ඊට පස්සේ කෙලින්ම ඔබට පේන්නේ මේ විඥානේ මායාවක් කියන්නේ. ඒ රූපේ වටිනවමයි කියලා. ඊට පස්සේ වටිනා රූපේ ඔබ රකින්නේයි රකින්න ගියාම ආරක්ෂා කරන්න ගියාම දඟ මුගුරු ගන්න වෙයි දඬු මුගුරු ගන්න ගියාම කලහ කෝලහල තාසුව කියන නපුරු වචන ඔකට හොඳ කාරණාවක් කියන නවාකාර කුෂ්ණාමූලික ධර්ම කියලා කොටසක් තියෙනවා මේ ටික මලක් බුදුරජාණන් වහන්සේ හොඳට පෙන්නනවා කුෂ්ණාව නිසා මේ ලෝකේ දඬු මුගුරු ගන්න තැන දක්වා ඒ විතරක් නෙවෙයි නැති වුණාම අඬන්න වැළපෙන්න දේවල් රකින්න ආරක්ෂා කරන්න දේවල් ඔබට හැදිලා තියෙන්නේ ඉතුරු වෙලා තියෙන්නේ ඔන්න ඔය නිසා. ඉතින් මේ හැම ධර්ම දේශනාවකම කියලා දෙන්නේ ඔබට බාහිර ලෝක ශුන්‍යතාවය. ඒකෙන් කියලා දෙනවා එක දෙයක්. ඒ බඳු ශුන්‍යතාවයක් තියෙන තැනක කැමැත්ත අකමැත්ත වටිනා නොවටිනා කමට තමන් මනසේ කොටසක් පුරවලා මේ නාමය මේ රූපය නිදක නිසා හැම වෙලෙම දැනගන්න. මෙන්න මේ නාම රූප නිසා විඥානේ උනා කියලා දැනගන්න කමම ඔබට විමුක්තිය හදලාදී. ඔබ විදේ මොකෙන්ද? හැම වටිනා දෙයක්ම හැම නොවටිනා දෙයක්ම හැම වටිනා දෙයක්ම හැම නොවටිනා දෙයක්ම විදුනහම ඔබේ විමුක්තිය නැති වෙන්න තැනක් නැහැ. ඔබට දුකක් එන්න තැනක් නැහැ. සැපක් එන්න තැනකුත් සැපක් තිබුණත් ඒක නැති වෙන නිසා දුකක් කියන එක දුකක්ම නිසා ඒ දුකයි සැපයි දෙකෙන් ඈතර වීමම සැප. ඒ කියන්නේ සැප සහ දුක කියන එක තව බෙදලා. ලාභය, යසස, ප්‍රශංසාව සැපය කියලා සැපය කියන එක හතරකට. අලාභය, ආයස, නිന്ദාව දුක කියලා දුක කියන එක කොටස් හතරකට. සැප දුක් හොඳ නරක කියන දෙක හතර හතර දෙපැත්තට බෙදන. ඕකද කියන අටලෝ දහම කියලා. ඔබට හොඳ සහ නරක තියෙනවා නම් මේ ධර්මතාවය තියෙන්නේ. ඔබට යම් කලක හොඳ සහ නරක කියන දෙක නැත්නම් මේ ධර්මතාවක නැහැ. අටලෝ දහම තමයි නැත්තේ. පුත්තස ලෝක ධම්මෙහි චිත්ත යසන කම්පති. ලෝක ධර්මතා අතෙන් කම්පා ස්පර්ශ කරන ලද මනස කෙනෙකුට කම්පා නොවේ නම් කියලා කියන්නේ. ලෝකයට ලාභ අලාභ යසායස මිදප සංසප්ප දුක් කියන ධර්මතාවට ලැබෙන දැනක ලැබෙද්දි කම්පා නොවන යථාභූත ඥානයක් කෙනෙකුට තියෙනවා නම් අන්න ඒක මංගල කාරණාවක්. ඒක හදාගන්න වෙන්නේ කවදාම හරි දවසක මෙන්න මේ වගේ අවබෝධයකින්මයි. ඒ සඳහායි ඔබට ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පරිසම්පාද ඕවා කියවන්න කියන්නෙම ওই ස්කන්ධ ටිකේ ශුන්‍යතාවය පෙන්වන්න පැහැදිලි කරන්න ඔප්පු කරන්න. ඒ ටික පෙන්වුවාම ඊගාවට එයාට ඉතුරු වෙනවා අපේ කෙලෙස් ටික ඒකට එකතු කළා නේද මේ විඥාන නැමැති මායාකාරය හදලා තියෙන්නේ එතකොට උත්තරයක් එනවා මොකද්ද භාවනා කරනවා කියලා හැම වෙලාවෙම වෙන වෙනා තියෙන එක දෙය ඇත්ත දකින්න මොකද්ද අකමැති කෙනෙක් පේනවා නම් අකමැති කෙනෙක් නැහැ කියන දෙපා අකමැති කෙනෙක් අකමැති දේ හැදුනේ කොහොමද කියලා බලන්න. මෙයා දරුවා කියලා පේනවා නම් මේ රූපේ දරුවා කියලා පෙනෙන කම හැදුනේ කොහොමද කියලා බලන්න. මේක අඹ ගහක් නම් මේ රූපය අඹ ගහ කියන කම හැදුනේ කොහොමද කියලා බලන්න. මේ කය මම නම් මම කියලා ඔබට පෙනෙනවා නම් මේ කය මම කියලා පෙනෙනවා කියන එක නෑ කියන්න තිබා මම කියලා කෙනෙක් නෑ කියන්නත් එපා ඒක උච්චේදවා ඉන්නෝ කියන්නත් එපා ඒක සාස්වතවාද ඉන්නෝ නෑ කියන්නත් එපා සාස්වත උච්චේ නෑ ඉන්නෝ කියන්නත් එපා උච්චේ සාස්වත මම කියන එක හැදුනේ කොහොමද කියලා බලන්න මේ නාම රූපච්ඡ විඥානං කියන කාරණා ඔච්චරම යොබට තියෙන භාවනාව සීලයක පිළිතත් ආනාපාන සතිය බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආදී කමඨහන හොඳට සති නිමිති හිත තියාගෙන කමඨහන හොඳට වඩා හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා සති නිමිති හිත තියාගෙන ඉන්නවා හිත අහකට ගියොත් ආපහු මතක් කරලා සති නිමිතට ගන්න ආයෙත් අහකට ගියොත් ආයෙත් මතක් කරලා ගන්න අරගෙන හොඳට හිත වඩනවා කලින් කලට බාහිර සිහි වෙනුනේ දුව කියලා සිහි වුණා. දුව හැදුන හැටි බලන්න. ඒ රූපය කන බොන ආහාරයෙන් හැදුණු කුණ බොකටස් ටිකක් සතර මහා ධාතුයි. ඒබඳු රූපය ඇසිදිරි පිටට එනකොට ඒ රූපෙට දුව කියලා හිතුවාම ඒ රූපියත් මේ හිතපු එකත් දෙකම එකට එකතු කළා නේද මේ ඒ රූපය දුව කියලා දැනගන්න ලැබියෝනේ. කාමයේ රූපයේ දුවමයි මගේ වුණාට ටිකට් උහුරු කරන්නේ. ඔප්පු කළා දෙන්නා. ඇයි ඒ රූපය මට දුව වුණාට තව කෙනෙකුට දුව හැටියට පේන්නේ නැහැ. ඇස් ඉදිරි පිටට ඒ රූපය එනකොට එතනින් වෙන විදියකට හිතුවනම් ඒ රූපයෙන් එතන හිතපු විදියට යාට දැනෙනවා මිසක එතකොට ඒකෙන් පෙනෙන්නේ හිතෙන හිතන විදියට දැනගත්ත මිසක පෙනෙන දේ දැනගත්ත නෙමෙයි කියන එක නේද කියලා කොහොම අරමුණු ටිකක් හොඳ හොඳට පෙන්නනවා පෙන්නලා ආයෙත් ආනාපාන සතිය වඩනවා නැත්තම් ආයෙත් බුදුගුණ භාවනාව කරනවා ආයෙත් මෛත්‍රී භාවනාව කරනවා ආයෙත් හිත අහකට යනෝ නෑ පහකට යන්න දෙන්නේ නැහැ කියලා මතක් කරලා සතර හිතට අරගෙන හොඳට මෛත්‍රී කම තහනවා ආපහු හිත අහකට ගියොත් ආයෙත් යන්න දෙන්නේ නැහැ ගන්න මේ විදිහට හොඳට මෛත්‍රී කමටහන වඩලා ආයෙත් ওই වගේ බාහිර පුද්ගලයෙක් කෙනෙක් කියලා සිහි වෙන අරමුණු ගත්තාම හොඳට රූපී අනාත්ම ස්වභාවයට පෙන්නලා එබඳු රූපය අරබය මේ විදිහට හිතපු කම හින්දා මේ රූපය නාමය මේ නාම රූපච්ච විඥාන මේ නාම රූප දෙක නිසා නේද මට ඒ රූපය කෙනෙක් කියන දැනගැනේ පුද්ගලෙක් කියන දැනගැනේ පූස කියන දැනගැනීම පල්ල කියන දැනගැනීම කියන්නේ කියලා බලන්න කාලයක් කොහොම බලනකොට තමන්ව හැටි වෙච්ච හැටි බලන්න. රූපේ හොඳට කුණු කොටස් ටිකක් ධාතු මාත්‍රයක් ආහාරයෙන් හැදෙන්නේ කියලා බලත් එබඳු රූපයේද එබඳු රූපය ඇස්තිදිරි පිටට තියාගෙන මම කියලා හිතුවාම දැනෙන රූපයයි මම කියලා හිතපු එකයි දෙකම එකතු කළා මේ මම කියලා දැනගත්තා. දැන් මාව සිහි කරනවා කියලා අර සතහන ඕන වෙලාවට විඥානය අධ්‍යක්ෂක ජී කරන්න පුළුවන්. විඥානයට අල්ලලා දුන්නා නේද? මේ රූප සතහන මම කියලා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් දෙන්නේ නැහැ මේක. මේ දැනගෙන ලැබුණේ මෙහෙමයි කියලා. ඒකම මම මම මම මම කියලා ඒ අවිද්‍යාවෙන් ආපු උත්තරේම භාවිතා කළා මිසක සිහි කරන එකට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්න දුන්නා මිසක අවිද්‍යාව නිරුද්ධ කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ ඒ හින්දා මෙතන පෙනෙන දේ ආරම්භය හිතලා දැනගන්නවා කියන කම නෙමෙයි දෝෂේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙන එකයි. ආතන වහන්සේට පුළුවන් මේ පේන දෙයට මම කියලා හිතන්න හිතුවා මේක මමයි කියලා දැනගන්න පුළුවන්. හැබැයි මේ නාම රූපච්ඡ විඥාන කියලා දන්න හින්දා මම කියන්නේ මේ රූපේ මම කියන්නේ හිත කියලා ආපහු මම කියන එක අර්ථ දක්වන්න යන්නේ මේ නාම රූප දෙක නිසා මම කියන දැනගැනීමක් ඇති වෙනවා මම කියන්නේ රූපේ මම කියන්නේ නාමය කියලා මේ විඥානයට ආපහු නාම රූප දෙක දෙන්න පිට ලබන්නේ එතකොට විඥානයේ නොපිහිටිය කියන්නේ මේ විඥාණයට රූපේ හෝ වේදනාව හෝ සංඥාව හෝ සංකාරය කියන්නේ රූප වේදනා සංඥා කියන ටික තියෙන්නේ ස්පර්ශ ආහාරය කියන්නේ. සංකාරය කියලා කියන්නේ මනෝ සංචේතන ආහාරය කියන්නේ. මේ විඥාණයට ওই දෙකේ පිහිටීම ලබා දුන් නැත්නම් විඥාණය නොපිහිටියා. ඒ නිසා විඥාණය නොපිහිටනවා නම් මේ ජීවිතේම සීල කෙලෙසුන්ගේ පිරිනිවීම වෙනවා. එතකොට නොපිහිටි විඥානයේ කලුරිය කලාව වෙනවා. ජී ස්කන්ධ පරිහරණය කරද්දී ස්කන්ධ ටිකේ විඥානයේ පිහිට නැති ශාස්ත්‍රය ඉගෙනගෙන තිබුණොත් තමයි චර්මක විඥානයේ අන්තිම උපදින සිතක් නාම රූප දෙකේ පිහිට නොලබා. මේ නාම රූප දෙකේ පිහිට විඥානයේ ලබල විඥානයේ පිහිට නාම රූප දෙක ලැබුවොත් ආපෝ ආයතන හැදෙනවාම මේ නාම රූප දෙකේ පිහිට විඥානයේ ලබල විඥානයේ නාපරුද්දකේ පිටින් ලැබුවෝ ඔබට දැන් අම්මා වෙච්ච, දුව වෙච්ච, පුතා වෙච්ච රූප ආයතනයක් තියෙයි. ඒ ආයතන ඒ ස්පර්ශයෙන් ඔබට අම්මා බලලා, දරුවා බලලා සතුට වෙන්න පුළුවන්කම තියෙයි. ජරා මරණ දුකේට පුළුවන් ඔක්කොම කම තියෙයි. එතකොට මෙන්න මේ විදිහට නුවණින් බැලුවොත් මම දන්නවා ඒකාන්තයෙන්ම හැම කෙනාකටම කෙනෙකුටම වැඩි දවස් නොගොස් මේ ඥාන දර්ශනය පහළ වෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ස්කන්ධයන්ගේ උදේවැය නොදැන අවුරුදු 100ක් ජීවත් වුණත් ජීවිතය ස්කන්ධයන්ගේ උදේවැය දැනගෙන එක එක දවසක් ජීවත් වුණත් වටිනවා කියලා මොකද නාම රූපච්ඡය විඥාන ස්කන්ධ ටික ඇත්තද දැනගත්තා නැත්නම් යථාභූත ස්වභාවය නාම රූපච්ඡය විඥාන වෙන හැටි දන්නේ නැහැ කියන්නේ නාම රූපච්ඡය විඥානං කියන දැන නොදන්න නිසායි අපිට විඥානයට හසු වෙන ලෝකයක් ඉදිරියෙන් හම්බ වෙන්නේ. ඉතින් ඒ ටිකක් මතක් කළා ඔගොල්ලෝ භාවනා කරන්ද ඔන්න ඔයකයි මම කරන භාවනාව මම කියන්නේ අද මම කිය විදිහට සීලයට පිටතන්ද සතෙනෙක විපියාග සමතකම කරනක් වඩන්ද අරමුණක් සිහි වුණොත් දැනුම දැනගත්තු දරුව කියලා දැනගත්තු බාහිර වස්තුවක් ගැන ඔබට ඒ කරන දැනගැනිල්ලක් ඒ දැනගැනිල්ල කියුනේ කොහොමද කියලා බලන්න. එච්චරයි. නෑ කියන්නේ දෙපා. තියනවා කියන්නේ දැන් දෙපා. දරුවා කියලා කියුවොත් දරුවා කියන දැනගැනිල්ල ඔබට ඇති උනේ කොහොමද කියලා බලන්න. අම්මා කියලා කියුවොත් අම්මා කියන දැනගැනිල්ල ඇති උනේ කොහොමද කියලා බලන්න. ඉතින් ඔන්න ඔය වගේ ඇත්ත බැලුවාමයි ලෝකෙ මිදෙන්න පුළුවන්කම හම්බෙන්නේ. බාහිර සතර මහා ධාතු කියන තැනක අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා සතර මහා ධාතුවේ ලෝකයක් මවාගෙන ලෝකය දුක් විඳිනකොට ඒ ලෝකයම දී ඒ සතර මහා ධාතුවම ඇසුරු කරමින් ඔබේ ලෝකයෙන් ඈතර වෙලා ඒ සියලු ලෝකෙම විදිලා සියලු ජරා මරණ දුකෙන්ද මිදිලා නිවීමක් හදා ගන්න පුළුවන් මිදිලා ජීවත් වෙන්න පුළුවන් ඒකයි අර නව කර්මයාගේ ක්ෂය කිරීමේ විමුක්තිය ස්පර්ශ කරයිද කියලා පෙන්නේ එතකොට විපාක ස්කන්ධ ටික පරිහරණය කරනවා කර්ම රැස්වෙන්න දෙන්නේ පෙනෙනවා පෙනෙන දෙයට හිතනවා ඒ කර්ම රැස්වෙන්න දෙන්නේ පෙනෙනවා. පෙනෙන දෙයට මම බිස්තිය කියලා හිතුවා. හිතලා දැනත් ගත්තා. හැබැයි කර්ම රසයෙන්. මට තංගල නෝනයි මොකද බිත්ති අල්ලන්න අල්ලන්න බිත්තිය පිටු කරන්නේ ඒ රූපයට බිත්තිය තුළ හිතල දැනගත්තාම දැනගත්ත දේ ඒක හැටයක් හැදෙන්නේ අපෝ විඥානේ නාම රූප දෙකට පරාවර්තනය වුණොත් නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්ස එහෙම වුණොත් බිත්තිය ආයතනයක් අපේමත් ඒ ආයතන ස්පර්ශ වීමත් එහෙම වුණ සියලු ජරා මරණ දුකම හම්බ වෙනවා. ඉතින් දියුණුව කියන්නේ කියන එකයි හැම වෙලෙම මතක් කරන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ඔය විදිහට හැමදෙනාම ටිකක් භාවනා කරන්නේ